අන්න ඒක ඒ මොහොතේම ප්‍රහාණය වෙනවා. ඒ මොහොතේම නැති වෙනවා. ඒ නැగిලා තියෙන අකුසලයන් එක්ක තරඟ කර කර ඉන්න ගතියක් අපි ළඟ දැනට තියෙනවා. කුසලයන් වර්ධනය කරන්න ගියාම. මේක අපි තා පොඩි උදාහරණයකින් පැහැදිලි කරගත්ත හැකි. යම් කෙනෙක් කෙරෙහි අපි දැඩි තරහකින් ඉන්නවා ඒ තැනැත්තා මට මොන හරි වැරද්දක් කරනවා කියලා කාලයක් තිස්සේ මට වැරද්දක් කරනවා කියලා මම එයාත් එක්ක තරහකින් ඉන්නවා ඒක මං හිතාගෙන ඉන්නේ එහෙමයි දැන් මම මොකද කරන්නේ මේ තරහ නැති කරගන්න? එයාට පුළුවන් තරම් මෛත්‍රිය කරන්න උත්සාහ කරනවා. වෙලාවකට මගේ මෛත්‍රී සංකල්පය, මෛත්‍රී බලය මෛත්‍රිය තුලින් හිතේ නැගෙන වේගය අර තරහ අභිභවා යනවා. ඒ වෙලාවට මම එයාට කෙරෙහි මෛත්‍රියෙන් ඉන්නවා. සමහර වෙලාවට පරණ සිද්ධි ආයෙ ඉස්මතු වෙලා ඇවිල්ලා අර මෛත්‍රිය පරදිනවා. එහෙම නේද? ඒ පරදිච්ච වෙලාවට ආයෙ තරහෙන් ඉන්නවා. ආයෙ කොහොම හරි කරලා කොහොම හරි කරලා වැඩියෙන් භාවිතා කරලා භාවිතා කරලා අර මෛත්‍රිය උපදවා ගන්නවා. ඒ වගේ ඇති වෙන නැති වෙන ස්වභාවයක තියෙන මේ මෛත්‍රී සාගත සිතුවිල්ල සිතුවිල්ලෙන් අපි යම් තරංගයක තමයි ඉන්නේ. ආන් ඒ කියන්නේ ඒ විදිහට යට කරගත්තට ඒවා අහෝසි වෙන්නේ නැති බව තේරුම් ගන්න ඕනේ. කොයි හරි වෙලාවක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට මේ පුද්ගලයා ගැන කවදාක්වත් මට දැන් අපි හිතමුකෝ දැන් මෙයා ගැන තියෙන තරහ අවුරුදු ගාණක් වැඩිච්ච එකක් කියලා. අපිට හිතෙනවා නේද ඒ තරහ නැති කරන්න අවුරුදු ගාණක් යයි කියලා. ඒ අවුරුදු ගාණක් වර්ධනය වෙච්ච තරහක් ඒ තරහ යට කරන්න අවුරුදු ගාණක් යයි කියලා. එක ශරණයක එක කාලයක එක වෙලාවක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අර තැනැත්තා ගැන මට විස්තර කියනවා එයා මේ වගේ වැරද්දක් කරන්නේ නැහැ කියලා. දිගින් දිගට දිගින් දිගට කියනවා මම පිළිගන්න කැමති නැහැ. හැබැයි ආය ආය ආය ආය කියනවා. ටික ටික ටික ටික මගේ හිතේ තියෙන තරහ ටිකක් අඩු වෙන පැත්තකට හැරෙනවා. නමුත් පින්නත් නේ එයා ඔප්පු කරලා පෙන්නුවත් වෙලාවක මට. ඒ කියන්නේ එයා ඇවිල්ලා කියනවා මේන බලන්න ඔයාට ඔය වැරද්ද කරනවා කියන වෙලාවේ මෙයා ඉඳලා තියෙන්නේ මෙතන. කියලා මගේ හිතට කිසිම සැකයක් ඇති වෙන්නේ නැති විදිහට මට ඔප්පු කරලා පෙන්නනවා මෙයා මේ වැරද්ද කරලා නැහැ කියලා. මම ප්‍රත්‍යක්ෂව දැනගන්නවා මෙයා වැරදිකාරේ නෙවෙයි කියලා. දැන් අර තිබ්බ තරහට මොකද වෙන්නේ? මම යම් මොහොතක අවබෝධ කරගන්නවද මෙයා තරහකාරයෙක් නෙවෙයි මෙයා මේ වැරද්ද කරලා නැහැ කියලා එක සිතකින් කලින් කියපු කාරණා ඔක්කොම එකතු වෙලා හේතු වෙලා කලින් කියපු කාරණා ඔක්කොම එකතු වෙලා හේතු වෙලා එක සිතකින් මම අවබෝධ කරගන්නවා අර ඔක්කොම හේතු වෙලා එකතු වෙලා මෙයා කවදාකවත් මේ වැරද්ද කරලා නැහැ කියලා. ආන්ගේ සිත සිතේ හට ගැනීම නැතිවීමත් එක්කම එයා ගැන තිබ්බ තරහට මොකද වෙන්නේ? ඒ වෙලාවෙම කැපෙනවා. සමුච්ඡේද වෙනවා. ආයේ එයා ළඟ තරහ උපදින්න හේතුවක් එතන නැති වෙනවා. නේද? අන්න ඒ වගේ පින්වත්නි අපි මේ හිතේ උපදින කෙලෙස් එක්ක සටන් කර කර සටන් කර කර මේ කෙලෙස් පන්න ආහාරමින් මේ කෙලෙස් වලට නැත්නම් මේ අකුසල් වලට ප්‍රතිවිරුද්ධ කුසලයන් වර්ධනය කර ගනිමින් ගනිමින් ඉන්න වෙලාවක යම් විදිහකින් අපි මේ නාම රූප પરම්පරාවෙහි තියෙන අපි කියලා කියන්නේ මම කියලා කියන්නේ පුද්ගලයා කියලා කියන්නේ නාම රූප දෙකක්. ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් සහිතව අපි මේ නාම රූප પરම්පරාව සම්පූර්ණයෙන් හඳුනා ගත්තොත් යම් හේකින් ආන් ඒ වෙලාව ඒෂණය තණ්හාව කැපිලා යන වෙලාවයි. ආන් ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. හරිද? මේ මේකට තමයි මේ අපි ඔක්කොම උත්සාහ කරන්නේ මෙන්න මේ වැඩපිළිවෙල මේක දකින්න. මේක දැකගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකාවේතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි ආදී වශයෙන් හිත පිරිසිදු කරන වැඩපිළිවෙලක් දේශනා කරා. ඉතින් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ සීල විසුද්ධියේ ඉඳන් යන කොටස්. නාම රූප පරිච්ඡේද ඥානය ගැන නැත්තම් නාම රූප පරිච්ඡේද කරගන්න අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියලා දැනෙන ගතිය අයින් වෙලා ඇත්ත ඇති සැටියෙන් අඩුම ගානේ මේක peeri දෙකකට බෙදාගෙන දකින්න විදිහට හිත සකස් කරගන්න කියන ditthi visuddhi ඇති කරගන්න කොටසෙදීම මම බොහෝ වාරයක් මතක් කරා මේක වෙන් කර ගැනීම පමණක් නෙවෙයි වෙන් කරගෙන මේකට අරමුණු යොදාගෙන අරමුණු මේකට මේක නිරීක්ෂණය කරන්න ඕනේ මේ ධාරාව නිරීක්ෂණය කරන්න ඕනේ කියලා. කුමන ධාරාවක්ද? නාම ධාරාව සහ රූප ධාරාව, රූප පෙරහැර. පෙරහැර නිරීක්ෂණය කරන්න ඕනේ. ඒක නිරීක්ෂණය කරවුවොත් අපේ හිතෙන් අපිට එහි තියෙන අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ දැක ගන්න පුළුවන්කම තියෙනවා. හැම නිමේෂයකම බිඳි බිඳි යන ස්වરૂපය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ කාංකාවේතරණ විසුද්ධිය ගැන කතා කරද්දිත් නාම රූප ආදීෙහි තියෙන සත්‍ය తত্ত্বය, ආහාරයේ තියෙන ඇත්ත తত্ত্বය ඊයේ දවසෙත් අපි සාකච්ඡා කළා. මනෝ සංචේතනාව කියන එකේ යමෙක් ආහාරය දනීද ආහාර සමුදය දනීද ආහාර නිරෝධය දනීද ආහාර නිරෝධගාමිනී පටිපදාව දනීද එපමණකින් එතනත්තා රාගානුසයං පහය පටිඝානුසයං පටිවිනෝදෙත්වා මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක් කෙලවර කරනවා කියලා මේ ජීවිතේදීම. ඉතින් මේ සඳහා අපි කළ යුතු තියෙන්නේ ඉන්නත් මේ පොත්පත්වල තියෙන දැනීම අවශ්‍යයි. ඒ දැනීමෙන් විතරක් කවදාකවත් කෙනෙක්ගෙන් අහගන්න දේෙන් විතරක් නිවන් දකින්න බෑ. අහගන්න දේ කොහේ තියෙන දේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? අපේ సంతానගත වැඩපිළිවෙල. අපේ సంతానගත වැඩපිළිවෙලේ තියෙන ඇත්ත తත්වය තේරුම් ගන්න නම් ඒ సంతానගත වැඩපිළිවෙලට හිත යොමු කරලා ඒක Taman තුලින් දකින්න ඕනේ. දකිමින් මෙන්න කාමච්ඡන්දය, මෙන්න ඇති නොවුන කාමච්ඡන්දය, මෙන්න ඇති වෙච්ච එක, මෙන්න ඒකෙන් ප්‍රහාණය වෙච්ච එක, මෙන්න නැවත මගේ සිතේ නූපදින ස්වභාවයටපත් උනාය කියලා Taman තුලින්ම දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ආන්ගේ සඳහා රූපේහි වේදනාවේහි සංඥාවේහි සංකාරේයෝ විඥානේහි කියන මේ තේලිවල නැත්තම් එකක් පිටිපස්සේ එකක් වෙන සම්පතියන් වල මම අවධානයෙන් අරමුණෙන් ඒකාරම්මණයෙන් ඒක නිරීක්ෂණය කරන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ. ඒකට හිතේ කෙරෙහි යොදාගෙන වාසය කරන්න සිද්ධ වෙනවා. ඔන්න ඒ වාසය කිරීම සිද්ධ කරන්න ගියාම ඊයේ දවසෙත් මේ අත්තන්ට තේරෙන්න ඇති අපි ධම්මානුපස්සනාවේ ඒ කොටස ගැන සාකච්ඡා කරනකොට මනෝ සංජේතනාව ගැන අදිසියයක්වත් මම අඩුම ගන්න කිව්වොත් එහෙනම් නාම પરම්පරාවේ හිත යොමු කරගෙනම ඊ ඇතිවීම නැතිවීම ඒ ඇතිවීම නැතිවීම වල තියෙන අනිත්‍යයක් තියනවාද එක එක ඇතිවීමක් ඇති වෙලා හරියට නිකන් වෛද්‍යවරයෙක් අපහසු ලෙඩෙකුට අර හෘද ස්පන්දනය ආදී දැනගන්න යම් කිසි උපකරණයක් සවි කරපුවාම ඒකේ වැටෙන තිරයේ අඩු වැඩි වීම අඩු වැඩි වීම ඔක්කොම වැටෙනවා වගේ තමන් තමන්ගේ මනස කියන උපකරණයෙන් මේ සිතේ නැත්තම් මේ වේදනාවෙහි ඇතිවීම නැතිවීම ඒවා කොපමණ වේලාවකින් ඇති වෙනවා නැති වෙනවාද නැත්නම් මේ හිතේ උපදින ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ආදරය, ගිජුකම, කෑදරකම වැනි දේවල් ධම්මානුපස්සනාවට වැටෙන්නේ. ආන් ඒවා කෙසේ සකස් වුණාද? කෙසේ නැති වුණාද? මොනවා හේතු වෙනකොට ඒවා වැඩි වෙනවද? ඒවා අඩු වෙන්නේ කොහොමද කියලා මගේ මෙතන సంతానගත වැඩපිළිවෙල ගවේෂණය කළොත් නේද අඩු වැඩි කරගන්න ක්‍රමය Tamanට හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් තරහ එහෙම වැඩි වෙනකොට, ලෝභකම් වැඩි වෙනකොට, ඊර්ෂ්‍යාකම් වැඩි වෙනකොට ඒවා අඩු කරගන්න ක්‍රමේ හොඳ ඒවා වැඩි කරගන්න ක්‍රමේ අපි දැනගත්තද දන්නේ දැනගත්තද දන්නේ ඒවත් එක්කම වැටි වැටි, හැපි හැපි, වැළපි වැළපි ඉන්නවා මිසක් එන එන එක බාරගෙන ඒකට ප්‍රතිචාර දක්ව දක්ව ඉන්නවා මිසක් එහි හේතුව ඒවා කොයි විදිහටද වැවුනේ ඒවා කොයි විදිහටද මම හැමදාම කියන උදාහරණ මතක් කරන්න මේක පැහැදිලි කරගන්න. පින්වත්නි, ගින්දර ගැන අපි හොඳටම දන්නවා. මේ දිනවල හැමදාම ගින්දර ගැන කියනවා. ඇයි? ඒක උදාහරණයක් මතක තියාගන්න ඕනේ හින්දා. ගින්දර දිහා දකින්නට අපි අපි ගින්දර වැඩි කරගන්නත් ගන්නවා. ගින්දර අඩු කරගන්නත් ගන්නවා. ගින්දරේ පාට වෙනස් කරගන්නත් ගන්නවා. ඒකෙන් ප්‍රයෝජන ගන්නත් ගන්නවා. ඒ මොකද? ඒක භාවිතා කරපු හින්දා කාලයක් තිස්සේ. හ්ම්. එතකොට ඒ ඒ මොකද ගින්දරත් එක්ක අපි ඍජුවම ගින්දර කියන ධාරාවත් එක්ක ඍජුවම වාසය කරා අපි ඒක ඍජුවම පාවිච්චි කරන්නේ ඒ අතරමැද මොකුත් නැහැ අපිට නේද පුංචි කාලේ ඉඳන් ළමයෙකුට ගින්දර පෙන්නේම නැතු හිටියනම් කවදාකවත් එයා ගින්දර ගැන මොන දේවල් ඉගෙන ගත්තත් එයාට ගින්දර ගැන හැඟීම් ඇති වෙන්නේ නැහැ ඒ වගේ මේ ධම්ම પરම්පරාව ගැන මේ වේදනා પરම්පරාව ගැන මේ චිත්ත પરම්පරාව ඇති වෙමින් නැති වෙමින් අඩු වෙමින් වැඩි වෙමින් යන හේතුත් එක්ක මගේ තුලින්ම දැක ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් දීලා තියෙන අර්ථ දැක්වීම එක්ක මේ කාමචන්දික මහා මේ ඒක තමයි මේ මතුනේ. මෙන්න ඒක අඩු වෙනවා දැන්. මේ මේ අඩු වෙන ක්‍රමේ පාවිච්චි කරන මෙන්න අඩු වෙන හැම ශරණයකම Taman තුලින් ගවේෂණය කර කර ඉඳ වෙනවා ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කරගන්නවා. ඒ සඳහා සිත එකඟ කරගන්න ඕනේ. ආන්ගේ එකඟ කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයක් දෙවෙනි වතාවට සාකච්ඡා කරන්නයි ප්‍රායෝගිකව අද දවසේ අපි උත්සාහ ගන්නේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හිත එකඟ කර ගැනීම සඳහා. මොකද ධම්මානුපස්සනාව කොටසෙහි නැත්තම් අපි සංකා විතරණ විසුද්ධිය කොටසෙහි ආහාර කොටස බලා සාකච්ඡා කරමින් ඉන්න මේ පටිච්ච සම්පන්නව සිද්ධ වෙන ධාරාව අවබෝධ කරගන්න පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පැනවුම මේ සැරින් සැරේ මේ මෙතන මේ පැනවුම සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පන්නවයි කියලා තේරුම් ගැනීම සඳහා හිත නාම પરම්පරාවේ මං කියන්න කියනවා කියන්න කිව්වම මොකද වෙන්නේ හිතින් නැහැ ඒක වේදනා પરම්පරාවේ තියන්න කියනවා කියලා බලා ගන්න කියන එකේ தත්ත්වය හිතින් නැහැ එතන. මොකද හිතින් නැත්තේ. නේද? හරි. මේ විඳගෙන දැන් වේදනාවට සමවදින්න උත්සාහ කරා. හැම වේදනාවක්ම අත්දැකීමින් අත්දැකීමින් ඉන්න කියලා කිව්වහම මෙන්න වේදනාව අත්දැකීම් පැත්තක දාලා කොහෙද යන්නේ? ඔයවත් නෙවෙයි නිින්ද යන්නේ. නේද? එහෙනම් ඔන්න හිත ඇතුළට ඇකිලුණා. එහෙනම් මේ වැඩේ කරන්න බෑ. එහෙම නැත්නම් කොහෙද යන්නේ? අතීත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන කොටස් වල මහා වේගයෙන් ඇදිලා යනවා. මේක එක තැනක නවත්ත ගන්න බැරුව මේ වැඩේ කරන්න බෑ. මේක ගවේෂණය කරන්න බෑ. ගවේෂණය කළ හැකි උපකරණය තමයි මේ ධර්මය තුල තියෙන්නේ. ඒකින්ද මේකට මතක ඇති කීප දවසකට ඉස්සෙල්ලා අපි අට්ටික සංඥාව ගැන සාකච්ඡා කළා. අට්ටික සංඥාව කියලා කියන භාවනාවෙන් අපිට වේගවත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ ප්‍රායෝගිකව කළ යුතු දේ ගැන සාකච්ඡා කෙරෙන ශාස්ත්‍රීය කරුණු තියෙනවා නම් ඒවා ප්‍රායෝගිකව කළ යුතු දේ සාකච්ඡා කෙරෙන ධර්මදේශනා මාලාවක් බව අපි සඳහන් කරලා තියෙනවා. එහෙනම් අද දවසේ අපි ප්‍රථම වතාවට සූදානම් වෙන්නේ ප්‍රායෝගිකව මේ දේශනා මාලාවේ දැන් දේශනා 100කට ආසන්නව කටයුතු කරලා මම නිකමට අහනවා. නිකමට අහනවා සමාදන් වෙලා පන්සිල් රකින්නවාද කියලා හැමෝම තමන් ගැන විමසලා බලන්න. මම අඩුම තරමේ අඩුම තරමින් මම මේ දේශනා මාලාව ශ්‍රවණය කළා. මම සීල් සමාදන් වෙනකොට අඩුම තරමින් අදිෂ්ඨානයෙන් සිහියෙන් වීරියෙන් දැන් මොහොතකට ඉස්සලා මේ ඇත්තෝ කොහේ හරි තැනක ඉඳගෙන සිල් සමාදන් වුණා නම් මේ ධර්ම දේශනාවට පෙර හෝ ඊට කලින් අද දවසේ ඊයේ හෝ පොඩ්ඩක් මතක් කරලා බලන්න මම මේ සීලය ආවර්ජනය කරමින් ආවර්ජනය කරමින් නැවත නැවත පිරිසිදු වෙමින් සමාදන් වෙනවාද කියලා විමසලා බලන්න එහෙම නැත්නම් මොනම විදිහකින්වත් මේක කරන්න හම්බෙන්නේ නෑමයි. නෑමයි. අය ඒක සාප කිරිල්ලක් එහෙම නෙවෙයි ඒක ලෝක සත්‍යය. ඇයි හිතේ අවශ්‍ය කරන ශක්තිය වර්ධනය වෙන්නේ නැහැ. තමන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප ආදීන් සිහියෙන්, වීරියෙන්, ඉවසීමෙන් නුවණින් වෙන් වෙන්නේ නැත්නම්, අදිෂ්ඨාණයෙන් වෙන් වෙන්නේ නැත්නම් ඒ අදාළ ශක්තිය තමන්ට වැඩෙන්නේ නැහැ. හැමදාම බත් කකා හිටිය හැකි ඊට පස්සේ තනකොළ හැමත් කකා හිටිය හැකි. නේද? හොඳයි. ඒකින්ද අද අපි ඒ සිල් සීලය ආදියෙන් පෝෂණය වෙන ඇත්තන්ට චිත්ත විසුද්ධියක් ඇති කරගන්න වෙන මොකටවත් නෙවෙයි ධම්මානුපස්සනාවක් සඳහා නැත්නම් කාංකා විතරන විසුද්ධිය සඳහා අවශ්‍ය කරන චිත්ත විසුද්ධියක් සකස් කරගන්න අට්ටික සංඥාවෙන් තමන්ගේ හිත පෝෂණය කරගන්න හැටි ගැන නැවත වාරයක් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මේ අවස්ථාවේදී පින්වත්නි මේක सिद्ध කරන්නේ අපි තමන්ගේ ඇටසැකිල්ල ගැන ඉතිඅජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ ඇටසැකිල්ල ගැන හිත යොමු කරනවා. තමන්ගේ ඇටසැකිල්ල ගැන හිත යොමු කරන්න කිව්වම මේ මොහොතේම පුංචි උත්සාහයක් ගමු. චුට්ටක් ඇස් දෙක පියාගෙන මේ මොහොතේම බලන්න තමන්ගේ ඔලු කට්ට දැනෙනවාද කියලා. මේ මොහොතේම බලන්න තමන්ගේ ඔලු කට්ට දැනෙනවාද කියලා තමන්ටම. ඉස්කබල දැනි දැනි ඉන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. හොඳයි. දැන් දැනෙනවා නොදැනෙනවා වාගේ තේරෙනවා. කොහොමම රැඳෙන්න කොහොමම ඉඳගෙන හිමීන් සැරේ තමන්ගේ අවධානය යොමු කරන්ඩ S2 යට තියෙන තව දෙක තව දෙකට S2 යට තියෙනවා කණ්ණාඩි දෙකක් වගේ ලොකු හිල් දෙකක්. ආන් ඒකට හිතකුම යොමු කරන්න. හොඳයි. ඊට පස්සේ හොඳට එතන හොඳට පිරික්සන්න. කොහොමද තියෙන හැඩය කියලා. ඊට පස්සේ හිමින් සැරේ නාසිකාව අගට හිත යොමු කරන් නාසිකාව යට තියෙන ලොකු තව්වට ලොකු ලොකු හිලට හිත යොමු කරන්. තමන්ගේම ශරීරයේ මේක තියෙනවද කියලා බලන්න. මේක දැනෙන නොදැනෙන ස්වභාවයක තියෙනව නේද කියලා විමසන්න. ඒ ගැන විමසනකොට අපිට හොඳට තේරෙයි නාසිකාව අග දැනෙන නොදැනෙන ස්වභාවයක්. නාසිකාව යට මේ කියන හිල දැනෙනවා නොදැනෙනවා වාගේ. මෙන්න මේ විදිහට පින්නන්නේ දිගට මේ කටයුතු කරගෙන යන්න ගියාම ওই විදිහට මුළු ශරීරයේම තියෙන ඇටසැකිල්ල ওই විදිහට අපි මෙනෙහි කරන්න පටන් ගන්නවා. නමුත් මේ අතට දැන් තේරෙන්න ඇති නාසිකාව අග තියෙන ඒ සිදුර හරියටම ඒ හැඩතල පිළිබඳ සංඥා මගේ ඔළුවේ නැහැ. මම උකුල් ඇටය කිව්වොත් එහෙම නැහැ. හිස් කබල කිව්වොත් එහෙම නැහැ. සමහර ඒවා යන්තම් මතකයක් තියෙනවා. දැන් අපි බලන්න හදන්නේ මේ හිස් කබල ගැන චුට්ටක් අවධානය යොමු කරන්න. දැන් මේ තිරයේ මේ අත්තන්ට පේනවා හිස් කබලක් තියෙනවා. හොඳට පේනවා අපිට හිස් කබලක් තියෙනවා. දැන් අපි පළවෙනියෙන් කරන්නේ මෙන්න මේ හිස් කබල දෙස යම් වෙලාවක් හොඳට බලාගෙන ඉන්නවා. මේ අනුන්ගේ ඇටසැකිල්ලක්. මේ අනුන්ගේ යටසැකිල්ල තියෙන හිස්කබල දෙස හොඳින් බලාගෙන හැම සටහනක්ම හැම සටහනක්ම හොඳට තමන්ගේ හිතට ගන්නවා පින්වත්නි. දැන් ඔය S2 වටේ තියෙන තවුව දිහා බලාගෙන නාසිකාව වග අන්න බලන්න තමන්ට ඉස්සෙල්ලා දැනෙච්ච දෙයට වැඩිය වෙනසක් තේරෙන්න ඇති. තමන්ට ඉස්සෙල්ලා දැවුනට වැඩිය මේ තවුවේ වෙනසක් තියෙනවා. හකු හකු ඇටේ කිව්වහම අන්න බලන්න හකු ඇටේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මට දැනෙච්ච විදිහට වැඩිය වෙනස්. මේ කට වටේට ලොකු පළල් ස්වභාවයක් තියෙනවා. ඊළඟට හිස් කබලේ ඇස් දෙකට මැදින් අර යටට ඇතුල් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඔය හිස් කබල දෙස හොඳින් රූපේ බලාගෙන ඉඳලා ඉමීසරේ අපි මොකද කරන්නේ? ඇස් දෙක පියාගෙන අන්න ඒ සටහන තමන්ගේ මනසේ ඇඳුනාද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. ඉස්කබල දෙස හොඳට බලාගෙන ඉඳලා ඒ සටහන Tamange මනසේ යඳුනා දැස් දෙක පියාගෙන සටහන හදාගන්න ඕනේ ඉස්සෙල්ලා. ආන්ගේ සටහන හදාගත්තට හැදුනා ඊට පස්සේ ඇස් දෙක පියාගෙන ඔය තිරයේ පේන හිස්කබලේ සටහන නබණ්ඩර ඇස් දෙකේ යට හිටන් කුංචි හිලක් තියෙනවා. එතකොට මගෙත් එහෙම තියෙනවා. හරිද? ඒවා හොඳට මෙන්න මෙහෙම තියෙනවා. එතකොට ඒ ඒ සංඥාව හොඳින් සකස් කරගන්නවා ඉස්සෙල්ලා මේකෙන් මේ සටහන මේ සටහන කොයි ආකාරයකට පින්නත් මේ ඕක දිහා හොඳට බලාගෙන ඉඳලා හොඳට බලාගෙන ඉඳලා S2 පියාගෙන මේ තිරයේ තියෙන සටහන නැතුව මගේ මනසට මේ සියලු දේ හොඳින් වැටහිලාද හොඳින් රැඳිලාද මගේ හිතේ කියලා ආන්ගේ සටහන් හදාගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉස්කබල අරගෙන ඒ සටහන් හදාගන්නවා. දැන් අපි නිකමට හිතමු දැන් හිස්කබල නම් ටිකක් හරි ප්‍රකටයි. උකුල් ඇටේ කියලා හිතමු බලන්න පොඩ්ඩක්. අපි අපේ උකුල් ඇටේ කියලා නිකමට හිතුවොත් එහෙම ඒ දැන් රූප සටහන දකින්න ඉස්සෙල්ලා අපි අපේ උකුල් ඇටේ මතක් කරගන්න ගියාම මොකුත් මතක නැහැ හරියට. නේද? දැන් දැන් අපි මොකද කරන්නේ? ඇත්තම ඇටසැකිල්ලක හෝ විශේෂයෙන්ම මේ අපි දැකලා ඇති අරණ සේනාසනවල එහෙම ඇටසැකිලි ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි අන්න ඒ ඒ ඇටසැකිල්ලෙන් සටහන හදාගන්න ඕන හින්දා. එතකොට උකුල් ඇටේ ප්‍රදේශයේ ඇටසැකිල්ලක රූපයක සටහනක උකුල් ඇටේ ප්‍රදේශයේ පිළිබඳ දිහා බලාගෙන ඉඳලා හිමින් සැරේ මොකද කරන්නේ? ඇස් දෙක පියාගෙන Tamanට ඒ සටහන හොඳටම ප්‍රකට වෙනකන් ඒක සකස් කරගන්නවා. අන්න ඒව හොඳට ප්‍රකට වෙනකන් සකස් කරගන්නවා. අන්න බලන්න දැන් විමසලා බලන්න මේ පේන උකුල් ඇටේ ප්‍රදේශයේ Taman දැක්ක වේදමේ තියෙන Tamanගේ මනසට ඇඳිච්ච විදිහට නෙවෙයි මේක තියෙන්නේ. ඔය විදිහට සැබෑ ඇටසැකිල්ලක තියෙන ස්වභාවය මොකද කරන්නේ අපි Tamanගේ පැත්තෙන් Tamanගේ හිතට හොඳට ප්‍රකට වෙන විදිහට උකුල් ඇටය, ඉල ඇට පේලිය, ධනිස් ඇටය, කකුල්, අත්වල ඇඟිලි ආදී අපි හිතන විදිහට නෙවෙයි තියෙන්නේ. එතකොට ඒවා අනුන්ගේ ඇටසැකිල්ලක් දැකලා අනුන්ගේ ඇටසැකිල්ලකින් ඊ타මත්ම ප්‍රකටව Tamanට සටහන හැදෙන විදිහට ඉස්සෙල්ලාම සටහන හදාගන්න. ඒ සටහන හදන්නේ කොහොමද එතකොට? දැන් මතකයි. කොහොමද? ඇටසැකිලි රූපයක් දෙස දැන් අද කාලේ හොඳට අපිට තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. නේද? ඉතින් දරුවෙකුට හරි කියලා මේ ඇටසැකිලි රූපයක් හොයාගෙන කැරකි කැරකි තියෙන ඇටසැකිලි රූපයක් උත්සාහ ගන්න පුළුවන්. එහෙම එකක් හොයාගෙන ඒ දිහා බලමින් බලමින් බලමින් බලමින් මොකද කරන්නේ? හොඳට මේ ඇටසැකිල්ල සටහන හදාගන්න. මේ ඇටසැකිලි සටහන හදාගන්නේ කොහෙද? මනෝ රූපයක් විදියට. අපේ පින්නත් මේ අපිට තියෙන මේ ලැබිලා තියෙන මහා වටින ගොඩාක් වටින මානසිකාර්ය කියන එක. ඇහෙන් ගත්ත රූප මනෝ අරමුණක් විදියට ගන්න පුළුවන්කම තියෙනවා. කනෙන් ඇහිච්ච ශබ්ද මනෝ අරමුණක් විදියට ගන්න පුළුවන්කම තියෙනවා. නාසයෙන් දැනෙච්ච ගන්ධ, ඇහෙන්ද ඇහෙන් පෙනෙච්ච රූප වගේ නම් ගන්න බෑ. නමුත් නාසයෙන් අඹ අඹ සුවඳ කිව්වහම අපේ මනසට අරමුණු වෙනවද නැද්ද? අඹ රස කිව්වහම වෙන දෙයක් අරමුණු වෙනවද නැද්ද? නේද? එතකොට අන්න ඒ විදිහට ශරීරයට දැනෙන ස්පර්ශයන් මේ හැම එකක්ම මනෝ රූපයක් විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඇහෙන් දැක්ක ඇටසැකිල්ල සියලු සියුම් සතහන් තමන්ගේ තුල දැනෙන විදිහට. දැන් අපි නිගමනට අපි පොඩ්ඩක් මතක් කරමු මම එක පාඩට මතක් කරනවා ඩයනා කුමරී කියලා. හරිද? දැන් මේ ඇත්තන්ට මේ සටහන ගැන මතක් කරන්නයි මේ ඇත්තන්ට එක පාඩටම යම්කිසි ප්‍රතිරූපයක් මතක් වෙනවා. මම කියනවා හොඳට එතුමියගේ නහය කන හරිද ඒවා ඔක්කොම මතක් කරන්න කියලා. මොකද වෙන්නේ? දිය වෙලා යනවා වගේ යනවා. නේද? නමුත් මම කියනවා තමන්ගේ මව්තුමිය කියලා. මව්තුමියගේ මුහුණ මතක් කරන්න කිව්වම නාය හැඩේ, කනේ හැඩේ, මූණේ හැඩේ ආන්ගේ සතහන් හොඳට සකස් වෙලා තියෙනවා. ඒ වගේ ඇටසැකිල්ලක් දැස අපි වැඩි ආශ්‍රය කරලා නැති හින්දා අපේ හිතේ ඇටසැකිලි සතහන හරියට ප්‍රකටව නැහැ. මේක ප්‍රකට කරගන්න අපි මොකද්ද කරන්න ඕන? හොඳට ඇටසැකිල්ලක් දැස බලා ඇටසැකිල්ලි සතහන හොඳින් ආශ්‍රය කරන්න ඕනේ. ඇටසැකිල්ලේ සතහන හොඳින් ආශ්‍රය කරන්න ඕනේ පින්නත්. ආන් එහෙම ආශ්‍රය කරනවා කියන්නේ හිතෙන් අපි එක හොඳට ඒ දිහා බලාගෙන හැම දෙයක්ම අත්වල ඇඟිලිද කකුල්වල ඇටද හැම එකක්ම හොඳින් තමන්ගේ හිතේ සටහන හැදෙන විදිහට ඉස්සෙල්ලාම සකස් කරගන්න ඇස් දෙක පියාගෙන මේ බාහිර ඇට සැකිල්ලක් ඇස් දෙක පියාගත්තාම ඉල ඇට පෙළිය කිව්වම ඉල ඇට පෙළිය කොඳු ඇට පෙළිය කියනකොට කොඳු ඇට පෙළියේ තියෙන වක්‍ර හැඩ හැඩය හැම එකක්ම තමන්ට හැදෙන විදිහට ඉස්සෙල්ලාම හදාගන්න. ඒක පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? ඒක පුළුවන් දෙයක් වෙන්නත් එතකොට මේ බලන්න අපි කකුල ගැන හිතුවේ මේ විදිහට නෙවෙයි. කකුල ගැන හිතුවේ මේ විදිහට එකක් කියලා නෙවෙයි. නමුත් කකුලේ හැඩතල කොච්චර වෙනස්ද කියලා අපිටම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට හොඳට සටහන හදාගත්තට පස්සේ Tamange පැත්තෙන් ඇඟිලිවල පවා අත්වල තියෙන ඇඟිලිවල කකුල්වල තියෙන ඇඟිලිවල මේ තියෙන Tamanට තේරෙන හැටියට දැනෙන හැටියට මේවා සටහන් යම් කිසි විදිහකට හදාගන්නවා. හදාගෙන අපේ පින්නත් නේ දැන් අපි ආය යනවා අපේ වැඩේට. දැන් මම මොකද කරන්න යන්නේ? මගේ යට සැකිල්ල පිරික්සන්නයි යන්නේ. හරි? හිස්කබලේ නැවත හිසතිය හිත තියාගෙන හිමීන් සැරේ. හොඳයි. දැන් අපි ආරම්භ කරමු බලන්න. අද අපි ධර්ම දේශනාවත් එක්කම පොඩි මෙහෙයුමක් කරනවා. මේක භාවනාවක් එහෙම නෙවෙයි. භාවනාවක්, කියන්නේ භාවනාවක් කරනව නෙවෙයි. භාවනාවක් කරවන්න කරවන්න පුළුවන් ද කාටවත්වත්? නෑ. භාවනාව තමයි කරන්න ඕනේ. මේ පුංචි මඟ පෙන්වීමක් කරනවා විතරයි මේක දේශනාවක් ඇත්තටම. හරිද? නමුත් හොඳයි. දැන් ඇස් ටික පියාගෙන ඉමින් සැරේ නැවත අපිට ටිකක් ප්‍රකට වෙච්ච තැන් කියලා හිතමුකෝ. නැවත අපේ හිස් කබලේ හිස් මුදුන විතරක් හිත තමන්ගේ හිත යොමු කරනවා. තමන්ගේම ශරීරයේ හිස් කබලේ හිස් මුදුනට හිත යොමු කරනවා. ඉමින් සැරේ හිත යොමු කරපුවාම තමන්ගේම ශරීරයේ හිස් කබලේ මුදුනට හොඳින් Tamanට ඒ හිස් කබල දැනෙන දැනෙන දැනෙන නොදැනෙන ස්වභාවයකට අර සටහන මතකයි යම් ප්‍රමාණයකට අන්න ඒ සටහනට අනුව මේ මගේ තියෙනවා කියලා Tamanට වෙනදා ඔළුවට හිත යොමු කරපුවාම පින්නත් වී අපිට අරමුණු වෙන්නේ හැමයි. නැත්තම් කොණ්ඩේ. මේ වෙලාවේ අපි පුරුදු කරනවා ඇට සැකිල්ල අරමුණු වෙන විදිහට. දැන් මම පිරික්සන්නේ මේ ඔළුව උඩ තියෙන ඇට සැකිල්ලයි. නැත්තම් හිස් කබලයි. වෙනදා මගේ ඇස් දෙකට හිත යොමු කරපුවාම මට අක්තිගෝලය හෝ නැත්තම් ඒ වටේ තියෙන හැම අඩුම ගානේ මස්සත් නෙවෙයි. ඒ වටේ තියෙන හැමයි මතක් වෙන්නේ. එහෙම නේද? දැන් අපි පුරුදු කරන්නේ මොකද්ද? අන්න අර ගත්ත ඇටසැකිලි සංඥාවත් එක්ක මගේ මේ ඇස වටේට තියෙන කණ්ණාඩිය වගේ තියෙන ලොකුවට තියෙන හිලක් ඒක මැද තියෙන චූටි හිලක් කියන දෙක හොඳට මෙනෙහි කරනවා හොඳට මෙනෙහි කරනවා එතකොට නිකන් එතන දැනෙනවා නොදැනෙනවා වාගේ අපේ හිත විසිරෙන එක බොහෝම අඩු වෙනවා දැනෙනවා නොදැනෙනවා වාගේ දැන් එතන ඒක ඒ සටහන පිරික්සනවා දැනෙනවා නොදැනෙනවා වාගේ පිරික්සනවා. ඊට පස්සේ ඒක හොඳට ප්‍රකට වුණාට පස්සේ Tamanට ඒක දැනෙනවා හිත කොහෙවත් විසිරෙන්නේ නැතුව Tamanගේ ඇටසැකිල්ල දැනෙනවා නොදැනෙනවා වාගේ Tamanට සටහන Tamanගේ ඇටසැකිල්ලේ සටහන ප්‍රකට වුණාට පස්සේ ඉමේන් තරේ නාසිකා නාසිකාව යට තියෙන අර ත්‍රිකෝණාකාර උඩින් රවුම් හැඩයක් තියෙන තව්වට හිත යොමු කරනවා. එතකොට ඔන්න ඒක දැන් දැනෙනවා නොදැනෙනවා වාගේ. ඉතින් එතන රැඳි රැඳි රැඳි රැඳි තමන්ගේ නාසිකාව යට තියෙන මේ ප්‍රදේශයේ තියෙන සටහන හොඳින් තමන්ට තමන්ගේ යට සැකිලි මෙන්න මේ ආකාරයට ඇති කියලා අර නහය මතක් වෙනකොට පින්නත් වෙනදා මතක් උනේ මස් කෑල්ලක්. හමක් සහිත මස් කෑල්ලක් මතක් උනේ. දැන් නහය මතක් කරන්නේ නහය මතක් කරනකොට නහය කියන තැනට හිතෙමු කරනකොට දැන් අන්න අර තව මතක් වෙන විදිහට හදා ගන්න ඕනේ. ආන් ඒක තමයි අට්ටික සංඥාව කියන්නේ. ඒ තව මතක් වෙන විදිහට තමන්ගේ තමන්ගේ සරහන සංඥාව හදාගන්නවා කියන්නේ ඒකයි. වෙනදට එන්නේ අපි දන්නේ නැතුනට හාන් සංඥාවක්. හරිද? හැම පිළිබඳවයි සංඥාවක් එන්නේ. කෙනෙක් ගැන හය කිව්ව ගමන් අපිට එයා සුදු කෙනෙක්ද කළු කෙනෙක්ද කියලා යන්නේ. හ්ම් දැන් එන්නේ එහෙම එකක්. එහෙම එකක් නෙවෙයි පින්වත්නි. ඊළඟට හකු පාඩාවලට හිතෙමු කරනවා. තමන්ගේ හකු පාඩාවලට හිතෙමු කරනවා. එතකොට ඔන්න තමන්ට තේරෙනවා මේක මෙන්න හොඳට මේ දත් ටිකේම තද වෙලා හොඳට තේරෙනවා හොඳට ඒ සටහන අර ඇටසැකිල්ලේ තිබ්බ සටහන මගේ තුල තියෙනවාය කියලා වෙනදා මූණ මතක් කරනකොට මතක් වෙන්නේ හැමයි නැත්තම් රවුමක් වගේ එකක් දැන් මෙදා පාර මොකද්ද වෙන්නේ ඇතුලේ තියෙන නේද ඇතුලේ තියෙන මේ හකු වලට හකු ඇට වලටම හිත යනවා මේ විදිහට ඒ ඒ සංඥාව ඇති වෙන තුරු ඒ සංඥාව ඇති වෙන තුරු පින්නත් ඒ ඒ කොටස්වල යෙදීදී යෙදීදී යෙදීදී පුහුණු වෙන්න ඕනේ. උරයට පෙළිය කියලා උරේ සැට දෙක කිව්වම උරේ සැට දෙකට හිත යොමු කරලා එතන ඒ සටහන ඇටසැකිල්ලෙන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඒ සටහන හදාගත්තට පස්සේ ඒක පිරික්සනවා. ඊට පස්සේ කොඳුයට පෙළිය කිව්වම ඉලයට පෙළිය කිව්වම උකුලට කිව්වම කලවයට ධනිස්සට කකුලයට මේ වාගේ මොකද කරන්නේ හැම තැනකම හිත තිය තිය තිය තිය තිය හොඳයි දැන් අපිට ආයෙ සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය දැන් ඔය කරපු ක්‍රමයට මොකද කරන්නේ අපි? මුළු ශරීරේම ඇටසැකිල්ල සංඥාවක් විදිහට හදන්න ඕනේ. හරිද? මේක හරි ගියා කියලා මම දැනගන්නේ කොහොමද? මේක හරි ගියා කියලා දැනගන්නේ කොහොමද? මම ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් මගේ කකුලට හිත යොමු කරනවා. කකුලට හිත යොමු කරපු ගමන් මට මතක් වෙන්නේ හැමනම් මගේ අට්ටික සංඥාව තාම හරි ගිහිල්ලා මට මතක් වෙන්න ඕනේ මෙහෙම කකුල අරගෙන නැත්නම් මේ අත අරගෙන මෙහෙම කරනකොට මම ඇස් දෙක පියාගෙන අත අරගෙන මේ විදිහට මෙන්න මෙහෙම කරනවා. දැන් මට මතක් වෙන්නේ මේ හං හං පිරිමැදීමක් නම්. හරිද? මම මෙන්න මෙහෙම පහරක් කියලා කරනකොට ඔකට හරි. මේ ඩිඩ්ඩික් ගාලා අපි මේසෙට පාරක් ගන්නවා ඩිඩ්ඩික් ගාලා වදිනවා. හමකින් ගැහුවා ඩිඩ්ඩික් ගන්න සද්ද ඇති වෙයිද? මස් ගොඩකින් ගැහුවා ඩිඩ්ඩික් ගන්න සද්ද ඇති වෙයිද? ඇයි මේ ඩිග් ගන්න සද්දයක් ඇති වෙන්නේ? ඝන දෙයක් ඝන දෙයක වැදිචින්න මොකද්ද වැදුනේ අස්තිපංජරයයි මේ මේසේ වදින්නේ එහෙනම් පින්වත් මේ අනිවාර්යයෙන්ම මේ ඇටසැකිල්ල තැන් තැන් වල වදිනවා අපි නේද එතකොට නමුත් අපිට ඒක මතක් වෙන්නේ නෑ සතහන නැති හින්දා මම හැමදාම කියනවනේ ඇටසැකිල්ලක් දැකලා හීනෙන් බය වෙනවා බය වෙලා හැරෙනවා පොඩි දරුවෙක් කියන්නකෝ ඇහැරිලා ළඟ ඉන්න කෙනාගේ අතින් අල්ලලා කතා කරනවා මට බය මට බය හිතුණා මං ඇටසැකිල්ලක් දැක්කා කියලා හීනේ ඇල්ලුවේ මොකකින්ද? ඇල්ලුවේ අර සැකිල්ලකින්. නේද? ඒ ඒ තරම් අසීයෙන් ජීවත් වෙන අපිට මේ ඇට සැකිල්ල ගැන සංඥා නැහැ. ඒකයි. හරිද? එතකොට දැන් අර ඇට සැකිලි මුණ මතකයි නේද? ඉස්සෙල්ලා. දැන් මොකද කියන්නේ? මගේ දිහා බලනකොට සංඥාවක් නැති වෙනවද? නෑ මේ බලන්න මසයි එන්නේ මේ පැත්තට. නේද? දැන් මම මේ දඩ ටික ටිකක් වැඩි කරපුවාම වත් අඩුම ගානේ. නේද? නෑ. නේද? ඒත් එන්නේ නෑ. අන්න ඒක නැති වෙන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් තමන්ගේ සටහන හොඳට හදාගන්න ඕනේ. ඉතින් කොහොමද මේක හරිද කියලා බලාගන්න විදිය? මේක හරිද කියලා බලාගන්නේ කොහොමද? මම භාවනා ඉවර වෙලා හෝ මගේ ශරීරයේ කොතනක හරි තැනකට හිත යොමු කරාද එතන අස්ති දක්වා මගේ හිත යන්න ඕනේ. කෙනෙක් කියනවා එහෙම යන්නේ නැහැ හාමුදුරනේ. මොකද පේන්නේ නැහැ නේද කියලා. හරි. මම ඒ උනාට මෙන්න මෙහෙම අහනවා. හොඳ රස බත් ගෙඩියක් ගෙනල්ලා මම මෙතනින් තියනවා රිදි පොම්පෙට් ටික දාපු. මම කියනවා මේක ඇතුළේ මේ මේ බත් ගෙඩියක් ගෙනත් තිබ්බා කියලා. දැන් කට්ටියට මේක දිහා බලනකොට කොහෙටද හිත යන්නේ? මතක් වෙන මොනවද? අපේ ඌ පේන්නේ නැති වුණාට මතක් වෙනවද නැද්ද? සටහන එනවා ඇයි ඒ? ඇයි ඒ බත් කාලා වැඩිය බත් ආශ්‍රය කරලා තියෙන හින්දා. අනුරාධපුරයේ ගිහම මොනවද මතක් වෙන්නේ? ඇයි බස් නැවතුම් පොලක් නැද්ද? කාටවත් මතක් වෙන්නේ නැහැ. මතක් වෙන කට්ටිය ඉන්නවා කාටද? බස් නැවතුම්පොලේ කඩයක් තියෙන කෙනෙක් හිටියා නම් එයාට මතක් වෙන්නේ බස් නැවතුම්පොල. නේද? එතකොට වැඩියෙන් ආශ්‍රය කරපු තැනටයි හිත යන්නේ. අපිට මහපට කිල්ල කිව්වහම නැත්නම් කකුල කිව්වහම අත කියලා අපි අරමුණු ගන්නකොට අපි වැඩියෙන් පොඩි කාලේ නම් දැකලා දැකලා දැකලා ආශ්‍රය කරලා තියෙන හැම හැම හැමක් සහිත ඇඟිල්ලක් ආශ්‍රය කරලා තියෙනවා. එහෙම නේද? දැන් මොකද කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ඇට මේකේ ඇට සැකිල්ල දක්වා ඇට සැකිල්ල ආශ්‍රය කරන අවස්ථාවක් දුන්නා. දැන් අපි කරේ ඇට සැකිල්ල ආශ්‍රය කරා. මම ඇස් දෙක පියාගෙන අර පරණ ඇට සැකිල්ලක් දැකලා එතකොට කට්ටිය කියනවා මේ ආම්තුරුනේ මේ ඇත්තම තියෙන එක නෙවෙයි තින් මේ ශරීරයේ මේ අපිට සැක උපදින දැම්මේ. මම අහනවා මේ ඇත්තන්ගේ පිට දැකලා තියෙනවද? Tamange පිට දැකලා තියෙනවද? හොඳට සටහන් ප්‍රකට වෙන දැකලා තියෙනවද? නෑ. ඒ වුණාට පිටේ හැඩය ගැන අදහසක් තියෙනවද නැද්ද? කොහොමද? අනුන්ගේ පිටවල් දැකලා තියෙන හින්දා. ඒ වගේ තමන්ගේ ඇටසැකිල්ල දැකලා තියාගන්න ඕනේ නැහැ. අට්ටික සංඥා ඇති කරගන්න. මොකද්ද? අනුන්ගේ ඇටසැකිල්ල බලාපුවාම හොඳටම හොඳටම ඇති. එහෙනම් අනුන්ගේ ඇටසැකිල්ල දැක මට සංඥාව උපදවා ගන්න පුළුවන් මගේ මේ ආකාරයට ඇති කියලා. ඒකේ ඔක්කොම හැඩතලා හරියටම 100%ක් නිවැරදිව තියෙන්න ඕනද? නෑ පින්නත් නේ. ඔය බලලත් ඔක්කොම ඉරි ටික ඔක්කොම සටහන් ටික හරියටම නිවැරදිව එයාට සැකිල්ලෙන් ගත යුතු නෑ ඇට සැකිල්ලක් කියන එක දැනුණා නම් ඇති. නමුත් ඒක දැනෙන්න අර සංඥා ටිකක් ඕන වෙනවා. මේක යම් ප්‍රමාණයකට හරියට තියෙන එක වටිනාකම තියෙනවා. එහෙනම් Tamanට යම් ප්‍රමාණයකට ඇට සැකිලි සංඥාවක් පිටින් සටහන හිතේ හදාගෙන මම මොකද කරන්නේ? කොනකින්දන් මේක පිරික්ස පිරික්ස තමන්ගේ ශරීරයෙන් පිරික්සන්න ඕනේ. අජ්ජත්තිකව. සමහර වෙලාවට කියන මගේ ඉස්සරහින් මට මගේ ඇට සැකිලි මැවල පෙවුනා කියලා. ඒක සම්පූර්ණ ව්‍යාජ ස්වභාවයක්. හරිද? මගේ ඉස්සරහින් මේක පෙරෙන්න විදියක් නැහැ කවදාවත්. හරිද? අපි හිතුවොත් පින්නන්නේ මේ වගේ විකාර දේවලුත් වෙනම වෙලාවකට භාවනා කරකෝ ඉද්දි. හරි? එහෙම එකක් නෙවෙයි. හැම අංශුවක්ම Taman හිත යොමු කරන යොමු කරන යොමු කරන හැම තැනකම මම ඒක කියන්නේ මම මෙහෙම කරනකොට මම මෙහෙම කරනකොට මට දැන් දැනෙන්නේ හංසඤ්ඤාවක්. එහෙම නෙවෙයි මට මේ ඇස් දෙක පියාගෙන නම් දැන් ඇහෙන් බල බල කරනකොට නම් ඒක සාමාන්‍ය වෙන්න තියෙන එකට ගොඩක් අඩුයි නමුත් ඇස් දෙක පියාගෙන මම මෙහෙම කරොත් මට හොඳට දැනෙන්න ඕනේ මගේ මේ අස්ති ටික නලියන දඟලන හැටි. හරිද? අන්න එහෙම මුළු ශරීරයේ හැම තැනටම Taman තැන් තැන් වලට හිත යොමු කරලා බලනවා. බලන බලන හැම තැනම අටසැකිල්ලම ප්‍රකට වෙවි ප්‍රකට වෙවි දැනෙන ගානට නිකන් පුහුණු කරන්න. හරිද? එහෙම පුහුණු කරපුවාම පින්නන්නේ පුදුම වැඩේනේ වෙන්නේ. කරලා බලන්න කියලා මම කියන්නේ. දැන් මම ඇස් දෙක පියාගෙන හිස් කබලේ ඉඳන් ඔව් පොඩක් ඇස් දෙක නැවත පියාගන්න. පියාගෙන ශරීරය මගේ ශරීරය කියලා ශරීරයේ තැන් තැන් වලට හිත යවනකොට එක ඡනයක මේ බලන්න මේ වෙලාවේ ශරීරේ මුළු ශරීරයම එකට දැනෙන ගානක් එනවද නැද්ද? චුට්ටක් හිතලා බලන්න ඇට සැකිල්ල අමතක කරලා දාලා. නේද? හිස කිව්වොත් හිස දැනෙනවා, නහය කිව්වොත් නහය දැනෙනවා, කන කිව්වොත් කන දැනෙනවා, බඩ කිව්වොත් බඩ දැනෙනවා, කකුල කිව්වොත් කකුල දැනෙනවා, ඇඟිලි කිව්වොත් ඇඟිලි දැනෙනවා. මුළු ශරීරයේම එකට දැනෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? දැනෙන ස්වභාවයක්. ඒ හැම තැනකම වේගයෙන් ප්‍රකට වෙන සංඥා, හාන් සංඥා, හැඩ සංඥාද නැද්ද? ඔන්න ඔය දැනෙන ගතිය වෙනුවට යම් දවසක් එනවා තමන්ගේ තමන්ගේ අස්ති පංජරය දැනෙන. හරිද? හොඳයි. දැන් ආය මාතක සම්බන්ධ වෙනවා තමන්ගේ අස්ති පංජරය දැනෙන ස්වභාවයක් එනවා. හරිද? මෙන්න මේ ගානට එනකොට මේ හිත විසිරෙන්නෙම නැහැ. හරිද? මේ හිත විසිරෙන්නෙම නැති තත්යකට එනවා. හරි? එක දිගට එක දිගට එක දිගට මේ හිතම මේ හිතම මේ Tamange ඇටසැකිල්ලේ නංවනවා ඇටසැකිල්ලේ හිත නංවනවා මේක තමයි මේ අපි ගත්ත විතක්ක කියන අපිට ලැබිච්ච වටිනා දායාදේ හිතේ තියෙන ස්වභාවයේ තියෙන වටිනාකම. විතක්ක ජයසුකේ ස්වභාවය මොකද්ද? ගත්ත අරමුණේම නැවත හිත නංවන එක. හිත විසිරෙන්නේ නැත්නම් ලොකු ඒකාග්‍රතාවයක් අත්විඳින්න පුළුවන් තමන්ගේ අර්ථය කියලා ගැන. ඒත් එක්ක මොකද කරන්නේ තැනත්තා හිමින් සැරේ අන් අයගේ අම්මා මතක් කරනවා. මතක් කරපුවම මොකද වෙන්නේ? මූණ මතක් කරනකොට ඇට සැකිල්ල. අත මතක් කරනකොට ඇට සැකිල්ල. හරිද? තාත්තා මතක් කරනකොට ඇට සැකිල්ල. ගෙදර ඉන්න බලලා බලලා පවා මතක් කරනකොට මොකද වෙන්නේ? ඇට සැකිල්ලටම හිත ගිල්ල තමයි නවතින්නේ. මාස් විනිවිද ඇට සැකිල්ලට යනවා. ඒකත් එක්ක පින්නත් මේ ඔන්න ඔය தත්ත්වයටපත් වුනහම ඇට සැකිල්ලේ සාමාන්‍ය කෙනෙකුට පිරිමි ඇට සැකිල්ලක ගැහණු ඇට සැකිල්ලක වෙනසක් දකින්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට. බෑ අපි වගේ සාමාන්‍යයට බෑ. එහෙනම් යම් කිසි කෙනෙක්ව පාරේ යනවා දැක්කහම හොඳට ඇට සැකිලි සංඥාව අට්ටික සංඥාව වඩපු කෙනෙකුට වේගෙන් අරමුණු වෙන්නේ මොකද්ද? ඇටසැකිල්ලයි. නේද? අර ස්ත්‍රිය පැනලා ගිය වෙලාවේ එතනින් වැඩි භාවනා කරගෙන ස්වාමීන් වහන්සේගෙන් පුරුෂයා අහනවා මේ පැත්තෙන් ස්ත්‍රියක් එහෙම ගියාද? නේද? රහතන් වහන්සේ නමකේ. නේද? එතකොට මොකද්ද කියන්නේ? එහෙමනම් නැත මන් දන්නේ නැත අර මනුස්සයට හොඳටම කේන්තියක් ඇතිනේ මේ කියන බොරු කියලා. නේද? හ්ම් දන්නේ නැත. ඇටසැකිල්ල නම් ඔන්න ඔය පැත්තට දිව්වාය. ස්ත්‍රියද පුරුෂයද කියලා දන්නේ නැහැ. ඇටසැකිල්ලක් නම් දිව්වාය. නේද? ඉතින් බලන්නකෝ එතෙන්ට ලං වෙන්න පුළුවන් නේ අපිට. හ්ම්. මෙන්න මේ අට්ටික සංඥාවත් එක්ක අපේ මොනවද අඩු වෙන්නේ? හම් දැක, හැඩ දැක. හ්ම්. මේ කුංචි හැඩයකට ඇටසැකිල්ලක් වටේට ගහලා තියෙන මස් කොටක් මස් කොටක් හරියට පැක් කරා වගේ ඉටිකොලයකින් තද කරලා මොන හරි මොකක් හරි හයිය දෙයකට තියලා එතුවා වගේ. ඔතනකොට හැඩයක් එනව නේද? අපි නෝක මොන හරි නිකන් කඩාගෙන වැටෙන දෙයක් අපිට නිකන් කෙලින් තියලා අරන් යන්න ඕන කොහෙට හරි. මොකද කරන්නේ? කණුවක් මැදින් තියලා ඒක වටේට අර ටික තියලා හොඳ තද ඉටිකොලයක් අරන් එතුවොත් ඔන්න අරන් යන්න පුළුවන් කෙලින් තියලා. ආන් ඒ වගේ ඔතලද නැද්ද මේ තියෙන්නේ? නේද? ආන් ඒ වගේ තියෙන මේ ඇටසැකිල්ල මේ ඔතල තියෙන මස්තික අයින් වෙලා ඇටසැකිලි සංඥාව එහා මෙහා පේනකොට දැනෙනකොට අරමුණු වෙනකොට පින්නත් මේ ශරීරයක් ගැන කවර ලෝභයක්ද නේද මේ ශරීරයක් ගැන ලෝභයක් ඇති වෙයිද රාගයක් ඇති වෙයිද නෑ අනිත් එක වෙනසක් ඇති වෙයිද නේද අපි මාන්නයක් ඇති කරගෙන තියෙනවා මම මෙහෙමයි මම මෙහෙමයි අහවලා මෙහෙමයි කියලා ශරීර පිළිබඳව ආන් ඒව පවා කැඩෙනවද නැද්ද ඒකත් එක්ක කාමචන්දයෙන් එනවා ව්‍යාපාදයෙන් එනවා හරිද මේ මේ ඇටසැකිල්ල ගැන මෙනෙහි වෙනකොට මරණය මෙනෙහි වෙනවා අනිත්‍ය මෙනෙහි වෙනවා. එතකොට නේද? සමහර වෙලාවට ජීවත් වෙනකොටම ඇට සැකිල්ල පේන ගතියකට මෙනවද නැද්ද? කාලයකදී. කාලයකදී එනවා එහෙම. එහෙනම් අනිත්‍ය ස්වභාවය මෙනෙහි වෙනවා. එහෙනම් මේ ඔක්කොම මෙනෙහි වෙනකොට මොකද වෙන්නේ? නේද? අප්‍රමාදය කොට නැගෙනවා. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මොකක් හරි කරගන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් මේවත් එක්ක මොකද වෙන්නේ? තමන්ගේ නීවරණයන් යටපත් වෙලා හිත එකඟ වෙනවා. ආන්ගේ එකඟ වෙන හිත මනෝ සංචේතනාව හොයාගන්න අපි ඉස්සර කිව්වාගේ ආහාරය දැනගන්න. ආහාර සමුදය දැනගන්න. ආහාර නිරෝධය දැනගන්න. ආහාර නිරෝධගාමිනී පටිපදාව දැනගන්න. තමන්ගේ ධම්මානුපස්සීව වාසය කරන්න හෝ චිත්තානුපස්සීව වාසය කරන්න හෝ වේදනානුපස්සීව වාසය කරන්න හෝ කායානුපස්සීව වාසය කරන්න හෝ මේ එකඟ සිත යොදා ගන්න පුළුවන්. හරි මේ හිත එකඟ කරගන්න පුළුවන්. ඒකින්ද මේක ප්‍රායෝගිකව අත්විඳලා බලන්න ඕනේ. කිසිම මූලික දැනුමක් නැතුව වුණත් මේ කාරණාව सिद्ध කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. මේක විතරක් නෙවෙයි පින්වත්නි. මෛත්‍රිය භාවිතා කරලා අසුභය භාවිතා කරලා තවත් නොයේකුත් අපි චිත්තවිසුද්ධියේදී කතා කරපු බුද්ධානුස්සතියකී චිත්තවිසුද්ධි කොටසේදී කතා කරපු සියලු දේ භාවිතා කරලා අපිට ඒකාග්‍රතාවයක් උපදවා ගන්න පුළුවන්. නමුත් මේ දිනවල අපි සාකච්ඡා කරන මේ පටිච්චසම්පාද ධර්මය තමන්ගේ තුලින් වේදනාවට හිත යොමු කරලා සංඥාවට හිත යොමු කරලා සංකාරයට හිත යොමු කරලා විඥාණයට හිත යොමු කරලා පටිච්චසම්පන්නව හැදෙන ස්වභාවය අත්දකින්න ඕනේ. ඒ අත්දක ගන්න බැරුව ලත වෙනකොටයි අපිට මේ වගේ උපක්‍රමයක් ඕන වෙන්නේ. ඒකින්ද මේ වගේ දෙයක් අපි ප්‍රායෝගිකව කරන්න ආරම්භ කරන්න ඕනේ. හැමදාම එකම විදිහට රැඳි රැඳි රැඳි රැඳි ඉඳලා හරියන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ ඇත්ත తত্ত্বය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පින්වත්නි තමන්ගේ තුලින් තමන්ගේ තුලින් තේරුම් ගන්න ඕනේ. තමන්ගේ තුලින් තේරුම් ගන්නවා කියන්නේ මේ ධාරාව මෙතන උපදින මෙතන ඉපදී ඉපදී ඉපදී නැති වී නැති වී යන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියලා කොටස් හතරකට බෙදලා තියෙන මේ මගේ ශරීරය අනුන්ගේ ශරීරය අවබෝධ කරගන්න තමන්ගේ ධාරාවට සමවදින්න ඕනේ. තමන්ගේ ධාරාවට සමවදින්න ඕනේ. තමන්ගේ ගැලීමට සමවදින්න ඕනේ. ඒ සඳහා මේ හිත පාවිච්චි කරගන්න බැරුව ලත වෙන අපිට මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මේ පටිච්චසම්පාදයේ කොටසේදී නැවත වාරයක් අපි අටික සංඥාව සාකච්ඡා කළේ. දැන් තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. එදා කියනකොට ඕකේ තරම් වටින්නේ හැබැයි දැනුත් වටිනාකම තේරෙන්නේ කාටද? නාම પરම්පරාවට හෝ රූප પરම්පරාවට සහවදින්න උත්සාහ කරලා බැරි වෙච්ච කෙනෙකුට තමයි ඕකේ වටිනාකම තේරෙන්නේ. නිකන් ඉන්න අයට ඉතින් ඕකේ වටිනාකමක් නැහැ. ඔය කිව්වා අහගෙන හිටියා එච්චරයි. නේද? කරන අයට නම් වටිනාකමක් තියෙනවා. නේද? කරන අයට වටිනාකමක් තියෙනවා. කරන අයත් මොකද කරන්නේ? ඔළුව හොල්ලනවා. නැති අයත් ඔළුව හොල්ලනවා. හැබැයි හෙල්ලෙන් තේරෙනවා කොහොමද? කරනවාද නැද්ද කියලා. හ්ම්. මේකින්ද අපි ප්‍රායෝගිකව මේ ධර්මය තුළට යන්න ඕන අපේ පින්නත් නේ අපිට කළ හැකි දෙයක් තියෙනවා. මේකට දැඩි උත්සාහයක් ගන්න ඕනේ. අරගෙන බලන්න මුකුත් නොදැනගෙන ජීවත් වෙනවට වැඩිය නේද? මගේ මේ මුකුත් නොදැනගෙන ජීවත් වෙනකොට අපි හරියට කෙලස් වලට බැඳෙනවා. ඒකද ඇත්ත දැනගන්නකොට බැඳෙන්න තැන නැති වෙනවා. බැඳෙන්න තැන නැති වෙනවා. ඒකින්ද එවැනි අවබෝධයක් සඳහා මම මගේ ජීවිතය ගත කරනවා කියන අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පිරුවන් සරණයි. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.